නමෝ බුද්දාය අපගේ පරම ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපිට මිලිඳු රාජ ප්‍රශ්නේ හතරවෙනි පොත් වහන්සේ ඉගෙන ගන්නට වාග්ය ලැබුණා. එහෙමයි ස්වාමී. වැඩසටහන් ගණනාවකින් ඉගෙන ගන්න දහම් කරුණෝ මීට කලින් වැඩසටහනේදී අපි කලින් කරපු දේශනාවක් මිලිඳු රාජ ප්‍රශ්නය සදාහන් කතිකාවට එකතු කරලා අපි කලින් ඇහුවා. ඊළඟට තමයි තව කාරණාවක් සීකරන්න ඕන. අපි මේ මිලිඳු රාජ්‍ය ප්‍රශ්නේ මේ විදිහට ඉගෙන ගන්නේ. මම නම් හිතනවා ලොකු ශාවින්වහන්සේ පහළ නොවෙන්න මේ දේශනා ටික නම් ඉගෙන ගන්න කිසිම විදිහක් නැහැ. එහෙමයි සාරා. ඔය පැරණි පොත් මුළු ලංකාවේම ගත්තොත් එහෙම මිනිස්සු 100ක් හමාරක් වගේ පොත කියවයි. එහෙමයි. ඒමුත් සම්පූර්ණ පොත කියවයි මිනිස්සු 10 15 දෙනෙක්. එහෙමයි ස්වාමී. ඉස්සර නම් හාමුදුරුවෝ පොත්පත් කියවන්න හරි දක්ෂයි හාමුදුරුවෝ රුසි. දැන් ඉදිරියට පහළ වෙන හාමුදුරුවෝ පොත් කියවන්නේ. එහෙමයි ස්වාමී. ගොඩාක් අයගේ ජීවිතේ ෆෝන් එකෙම මේ ෆෝන් එකෙම කාලේ විනාශ වෙවි යනවනේ. ඉතින් පොතට යන්නේ නැහැ හිත. ඒ නිසා අනාගතේ ධර්මදරයන් වහන්සේලා භික්ෂුන් අතර පවා නැතිලා යනවා. ඉතින් ලොකු ශාන්සේ පහළ නොවුනා නම් ඉවරයි. එතකොට ඒ නිසා අපි මෙතෙක් කාලයක් දැන් වැඩසටහන් 80 ගණනක් දැන් කළා තියෙනවා. ඒ සියලු පුණ්‍යස්කන්ධය ඒකාන්තයෙන් ඒ පිනේ හිමිකරුව ලොකු සායනංශ. ඊට අමතර පින පුරු ලොකු සායනංශ කරගන්නවා. මේ තමයි මම හිතුවේ. තුන්වෙනි පොත් වහන්සේගෙන් මේ දේශනා කරන එක මේ නතර කරන්න. එහෙමයි සර්. එතකොට ඒ ගැන දැනගන්න ලැබිලා පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට අවවාද කළා මේ එහෙම කරන්න එපා. මේ මිනිසුන්ට මේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න සලස්වන්න. ඊටු ටිකත් පුළුවන් විදිහට කරන්න කියලා. එතකොට අපිව අපි මේ ධර්මාසනේ ඉඳවලා උන්වහන්සේම පරිවර්තනය කරලා ඒ ධර්මය අපි ලවා කියවලා මේ ලෝකෙට අනුකම්පාවෙන් උන්වහන්සේ කරන මේ කරුණාව උන්වහන්සේගේ තියෙන මේ ධර්මයේ ලෝකෙට දෙන්න තියෙන කැමැත්ත හරි පුදුම සහගතයි. ඒ නිසා කෝටි කෝටි වාරයක් උන්වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කලක් මේ ධර්මයේ බබළුවමින් වැඩ සිටිත්වා කියන ප්‍රාර්ථනාව අපි සියලු දෙනාගේ හිත තුළ අවංකවම පැනනගින්න ඕන කාරණාව. ඉතින් ඒ කාරණාව සිහි කරලා අදත් අපි මේ හතරවෙනි පොත් වහන්සේගෙන් කියන්න යන්නේ සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට ලේසියෙන් අහන්න නොලැබෙන එකක්. එහෙමයි ස්වාමී. දුතාංග ගැන. එහෙයි. ඉතින් සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට මහත්තයා අහන්න ලැබෙන්නේම නැහැ. දැන් රජතුමා දැන් සදහන් නගරය ගැන දේශනාව අහලා සන්තෝෂයටපත් වෙලා නිවිලා රජතුමා දැන් එතනින් ඒ කොටස ඉවරයි. එහෙමයි. දැන් රජතුමා කල්පනා කරනවා මේ රජතුමාට දකින්න ලැබුණා දුතාංග 13ක් වූ දුතාංග රකිමින් මේ ශාසනේ ගොඩාක් පිළිවෙත් පුරන සගරුවන ආරණ්‍ය වැඩ හිටිනවා. දැන් රජතුමාට දකින්න ලැබුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 500 කිනොත් දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය වාසීව සෑහෙන වාසය කරන අනිත් එක නාගසේන මහරහතන් වහන්සේ ළඟම 80000ක් සංඝයා වැඩ ඉන්නවා. එහෙමයි සාරා. මේකේ තව අස්තිරියක් තියෙනවා. ඒ තමයි නාගසේන මහරහතන් වහන්සේට වැඩිමල් සංඝයා 80 40000ක් ඉන්නවා. බාල සංඝයා 40000ක් ඉන්නවා. එහෙමයි. එතකොට වැඩිමල් සංඝයාත් නවක භික්ෂූනොත් අර ධර්ම දේශකයාණන් වහන්සේ පෙරටු කරගෙන ඉන්නවා. එහේ ස්වාමීන්. එතකොට ලෝකෙට ධර්ම කතාව දෙන්න වැඩිහිටි බාල කියන එහෙම ભેදයක් නැතුව ඒ සංඝයා වහන්සේ පෙරටු කරගන්න හැටි. දැන් අද කාලේ කවුරු හරි බණ කියන්න ගියාම තනි වෙනවා. එහෙමයි ස්වාමීන්. දුර රහතුන්ගේ යුගයේදී ඒ භික්ෂුව පෙරටු කරගන්නවා. ඒ කියන්නේ ධර්මය ධර්ම දාණය දෙන එක කවුරු හරි කරනවා නම් එයාට අනිත් අය එකතු වෙනවා. තාමන්ට කරන්න බැරි දේ අනිත් අය කරනවා කියන්නේ. එහෙමයි ස්වාමී. ඒක රහතුන්ගේ යුගයේ තිබ්බ ආශ්චර්යමත් අద్භූත කාරණාවක් සංගරුවනේ. ඇයි බලන්න 40000ක් වැඩි සංඝයා වැඩිමාල් බාල සංඝයා 40000ක්. ස්වාමීන් මේ අවස්ථාව හිතලා මේ හිතට චිත්‍රය එනකොටත් මේ හරි පුදුම සාගතයි පුදුම සාගතයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 500කින් එවැනි ස්වභාවයක් තිබ්බා. ආරණ්‍යවාස සංඝයා වැඩ හිටියා. දුතාංගධාරී සංඝයා වැඩ හිටියා. ඊළඟට රජතුමා දැක්කා පුනපස්සති ගිහි රාජා අනාගාමි ඵලෙතිති. රජතුමා දැක්කා ගිහි මිනිස්සු ඉන්නවා අනාගාමි බවට පත් වෙලා. එතකොට රජතුමා දහන් කතාවෙන් සංගයා ගැසුරෙන් තොරතුරු දන්නේවත් එක්ක රජතුමා දැක්කා තැන් තැන්වල අනාගාමි ගිහි අය ඉන්නවා. එහෙමයි අනාගාමි ඵලයට කාමරාග පටිග දුරු කරලා නමුත් ගිහියෙක් විදිහට බොහෝම මේ තුනුරුවන් කෙරෙහි ප්‍රසාදව අවබෝධ කරපු ධර්මය ඇතුව වාසය කරන ගිහි අනාගාමි බවට පත්වන ගිහි ශ්‍රාවකයෝ දැක්කා. එහෙයි ස්වාමී. දුතාංගධාරී සංඝයා දැක්කා. දැකලා රජතුමාට හිතෙනවා උබෝපිතේ විලෝකිත්වා ඒ දෙගොල්ල දිහාම බල්ලා උපජ්ජේ සංසයෝ මා සැකයක් ඉපදුනා. බුද්ධේ යතේ ගිහි ධම්මේ ගිහි කෙනාට ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම් දුතංගන් නිප්පලංසය දුතාංග වලින් වැඩක් නැහැ ඉතින් පරවාද මතනම් පරප්පවාද මතනය කරන නිපුනම් පිටකත්තේ ත්‍රිපිටකයේ නිපුන වූ හන්ද පුච්චේ කති සෙත්තං කති ශේෂ්ඨ වූ ධර්ම කතාවේ ශේෂ්ඨ වූ අපේ නාගසේන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ සැකේ නැති කරගන්න ඕන කියලා රයිතුමාට හිතුණා. අර දෙගොල්ලම දැකලා. දැන් රයිතුමාට ඇතිවෙච්ච සැකේ තමයි ගිහි මිනිස්සු ධර්මය අවබෝධ කරනවා නම් මේ ගෙවල් වලට වෙලා ඉඳලා. මේ හාමුදුරුවෝ දුතාංග රැක රැක ඇයි මේ මහන්සි වෙන්නේ? අපරාධෙනි. එහෙමයි. දැන් මහන්තයා දැන් ඒක විස්තර කරනකොට තව එකක් අපිට අමතරව විස්තර කරන්න වෙනවා. මොකක්ද විස්තර කරන්න වෙන්නේ? අවශ්‍ය දුතාංග. එහෙමයි දැන් දුතාංග ධාරී භික්ෂුන් කියනකොට වචනේ අහලා තියෙනවද දුතාංග දන්නේ නැහැ. එහෙමයි. එහෙනම් ඔබටත් දැන් නිවෙන්දා ප්‍රශ්නෙත් අහලා බොහෝ කුසල් සිත් තුළ සසරට බොහෝ පින් රැස් කරගත්ත සසර දුක ගෙවන්න අමා නිවනට කුසලයෙන් ගොඩාක් ලං වුණා මේ ධර්මය අහලා එනිසා පින් තියෙන ඔබට කියලා දෙන්නම් 13ක් වූ දුතාංග ගැන අවසරයි ස්වාමී ඒ තමයි තියෙනවා මේ එක දුතාංගයක් ඒකට කියන්නේ පාංශ කූලිකාංගය කියලා එහෙමයි ඒකේ තියෙන දායකයන්ගෙන් ලැබෙන සිවුරු කිසිවක් පිළිගන්නේ නැතුව පාංශ කූල සිවුරු පමණයි අඳින්නේ පාංශගොළු සිවුරු කියලා කියන්නේ සෝහනේ දාලා තියෙන රෙදි කෑලි, පාරවල් අයිනේ තියෙන රෙදි කෑලි, ඊළඟට මලමිණි ඔතලා තියෙන රෙදි කෑලි, නානතොටේ ලින් වල ওই තියෙන රෙදි කෑලි, ඒව එකතු කරලා හොදලා අතිම්ම මහගෙන පඳු පොළ සිවුර හදා ගන්නවා. කවුරුවත් දෙන සිවුරක් ගන්නෑ. හැබැයි ඒ කාලේ මිනිස් ශ්‍රද්ධාවන්ත මිනිස්සු එක උපක්‍රමයක් කරලා තියෙනවා. දොතාංගධාරී සංඝයා වැඩ වාසය කරන ප්‍රදේශවල ටිකක් මඩවල හරි කොයි හරි මේ අලුත් රෙද්දක් මඩවල උතලා ටිකක් අර මඩ ගෑවෙන්න වාගේ පාරට දාලා තියෙනවා. එහෙමයි ස්වාමීන්. එයාලට වමනාව ඒක අර සංඝේ වහන්සේ නමක් ගන්න එක. නමුත් ඒක කවුරුහට අතහැරලා දාපු දෙයක් නිසා සංඝයා වහන්සේලා ඒ රීති ගන්නවා. හැබැයි මේ රෙද්ද මට ගන්නමයි දාලා තිබ්බේ කියලා හිතනොත් ගන්නෑ. ඒකට වෙන කෙනෙක්ගේ අතකින් දෙන කිසිම සිවුරක් පාවිච්චි කරන්නේ නැහැ. මේ පාංශකූලික සිවුරු විතරක්ම තැන් තැන් වලින් අහිඳගත්ත රෙදි වලින් මහපු සිවුරු විතරයිම අඳින්නේ. ඒක එක දුතාංගයක්. එහෙමයි සාමි. අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ බොහෝ දුතාංග පුරුදු කළානේ. උන්වහන්සේ තමයි සිහිපත් වෙන්නේ සාමිනේ මේ <laughs> දුතාංග ගැන කියනකොට නේ. එහෙමයි. ඊට පස්සේ ඒ ඒ පාංශකූලිකාංගේ. එහෙයි. මම හිතනවා ඔබට ඒ තොරතුරු ටික ප්‍රමාණවත්. ඊට පස්සේ ඒක දැන් සංඝයා වහන්සේ නමක් ඒ දුතාංගයේ හික්මෙන්ද තොරතුරු හොයනකොට ඒකෙදින් ඒ හාමුදුර දැනගත යුතු කාරණාවක් තියෙන ඉලිෂුව. ඒ තමයි මේ දුතාංගවල තියෙනවා උත්කෘෂ්ඨව. ඒ කියන්නේ ඒක තියුණු විදිහටම දුතාංගේ රකින්න ක්‍රමයක් තියෙනවා. මධ්‍යමව රකින්න ක්‍රමයක් තියෙනවා. හීනව රකින්න ක්‍රමයක් තියෙනවා. ඒකෙත් අර එක එක මට්ටම් තියෙනවා. ඒ ඒ දුතාංගෙත් රකින්න. එහෙමයි. ඉතින් ඒව ගැන දැනුම මම හිතනවා මේ මේ දුතාංග රකින්න භික්ෂුන් වහන්සේලාට හොයා ගන්න පුළුවන්. නමුත් මේ දුතාංගයක් කියන්නේ මොකද්ද කියලා ගිහි මිනිසුන්ට මේක අහන්ත මේ මේ තොරතුරු ටික ප්‍රමාණවත්. ඊළඟට තියෙනවා ත්‍රිචීවකාංගය කියලා එකක්. එහෙමයි. ඒකෙදින් හතරවෙනි සිවුරක් ගන්න නැහැ. තුන් සිවුරු විතරයි. අන්දනයයි, තනිපට සිවුරයි, දෙපට සිවුරයි විතරයි වෙන කිසිම සිවුරක් ගන්න නැහැ. එතකොට පෑම් පාස් වෙනකොට එහෙම ආන්දනකඩේ ඇඳලා පෑම් පාස් වෙලා ඒක වේලෙන්න දාලා ඒ වේලෙන්න දාන අතරේ තව තනිපට සිවුර ඇඳ ගන්නවා. දෙකට නමලා අන්දනයක් විදිහට ඇඳ ගන්නවා වෙන එකක් අඳින්නේ නැහැ. ඒතර පඳු ගහන කොටත් එක සිවුරක් පඳු ගහලා වේලලා ඊට පස්සේ ඒක ඇඳගෙන අනිත් පඳු ගහනවා. වෙන කිසිම ක්‍රමයකින් හතරවෙනි සිවුරක් අඳින්නේ නැහැ. වෙන සිවුරක් ඒ කුටියේ කොහේ හරි තැනක නැහැ කියන්නේ. ඒ කුටියේ පරි කුටියේ වෙන කෙනෙකුට ඇවිල්ලා තියෙන පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේ තම පරිභෝජනයෙන් හතරවෙනි සිවුරක් ගන්නෑ. එහෙයි. එහෙමයි සර්. ඒක හරි පුදුම සහගත දේවල් නේ. එහෙමයි. තුන් සිවුරෙන් පමණක් කැපෙනවා. දුතාංගය. එහෙයි. ඊළඟට තියෙනවා ඒක හැම වෙලම් කී කිය ඉන්නේ ඒක සමාදන් වුණා හිතේ පාදුවේ කරගෙන ගියා කිසි කෙනෙකුට දැනෙන්න දෙන්නේ නැහැ ඒවා. ඒක තමයි දුතාංග අල්පේච්ඡතාවය. කිසි කෙනෙකුට දැනෙන්න දෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා මේ පින්ඩ පාතිකාංගය. පින්ඩ පාතිකාංගය කියලා කියන්නේ අතිරේක කොට කිසිදු දානාදියක් පිළිගන්නේ නැතුව පිඩුසිඟා පමනක් නෑපෙන. පින්ඩ පාතයෙන්ම විතරයි. මිනිස්සෙක් ගෙනල්ලා විහෙරට පූජා කරන දානයක් ගන්නෑ. එහෙමයි සර්. පින්ඳ පාතේ පාත්‍රය අරන් ගියක් ගියක් ගානේ පින්ඳ පාතේ වදිනවා. වෙන කිසිම මිනිසුන්ගේ ගෙවල් වල දාන තියන්නේ. එහෙමයි. ආරාධනා දාන පිළිගන්නේ. ඒක කියන ඒකට කියන පින්ඳ පාතිකාංගය කියනවා. ස්වාමීනි දුතාංග ධර්මය නිසා ප්‍රතිපදාව සුරක්ෂාව පහසුවෙන් දැන් ඔය කාරණාව මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. මේවා සමාදන් වුණොත් මොකද වෙන්නේ කියලා. එනිසා අපි එතෙක් කියමු අවසරයි. එතකොට දුතාංග ටික දැන් ඉස්සල්ලාම මේ දුතාංග ධාරී කියලා කියනකොට දන්නේ නැහනේ දැන් මොකද්ද මේ කියලා. ඊළඟ කාරණාව තමයි ඒකට කියනවා මේ මේ මේ පිදුසිංගා වඩිනවා කියලා. පින්ඳ පාතිකාන්තයෙන් පමණක්. පමණක්. ඊළඟට තියෙනවා සපදානික සපදාන චාරිකාව. ඒ සපදානේදී කරන්නේ පින්න පාතේ වඩින්නේ දැන් ගෙවල් 3ක් නම් 4ක් පිළිවෙලට තමයි. ඊළඟ දවසේ වඩින්නේ එතන ඉඳලා. එහෙමයි. ඊළඟ දවසේ එතන ඉඳලා. ඊළඟට තමයි මේ පිළිවෙලින් පින්නපාතේ වැඩිදී එක ගෙදරක්වත් මං අරින්නේ නැහැ. එහෙමයි. ඒතර සමහර ගෙවල් අපි කියමු ගෙවල් තුනක් අපි පිළිවෙලට යනකොට ওই ගෙවල් වලින් පින්නපාත ලැබෙන්නේ එක ගෙදරකින්. කරන්න දෙයක් නැහැ. සමහර වෙලාවට ඔන්න මේ ගෙවල් තුනේම අද ගිය ගෙවල් වල නැහැ. ඊළඟ ගෙවල් ටික යනවා හෙටත් නැහැ. ඊළඟ ගෙවල් ටිකෙත් යනවා තුන්වෙනි දවසෙත් දාන්නේ නැහැ. අන්න දවස් 3ක් එහෙම නැති වුණොත් ඒ ගම අතහැරලා වෙන ගමකට යනවා. නැත්තම් යන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පිළිවෙලින් එක ගයක්වත් මං අරින්නේ නැතුව පිළිවෙලින්ම පින්ඩපාත කරගෙන යපෙන දුතාංගයේදී කියන නමක් තමයි මේ සපදාන සප මේ පිළිවෙලින් ඒ පින්නපාතේ වඩිනවා කියන එක. ඊට පස්සේ තියෙනවා මේ පස්වෙනි දුතාංගය නානා ආසනවල සිට වැළඳීමෙන් වැළකී එකම ආසනයක ඉඳලා විතරක් වළඳන එක ඒක ආසනිකාංගය කියලා. එතකොට එක ආසනයක දැන් ඉඳගත්තොත් ඒ වෙලාවේ වළඳන ටික හැර දැන් බැරි වෙලාවත් නැගිටලා ආයෙ වළඳන්නේ. වෙලාව තිබුණත් වෙලාව තිබුණත් වරඳන්නේ. එහෙමයි ස්වාමී. දැන් දානේ වරඳ වරඳ ඉද්දී මොකක් හරි අදිශයක් වෙලා එළියට වැඩියා කියන්නකො. ආපහු ඇවිල්ලා වරඳන්නේ. වැළඳීම නිමා කරනවා කියලා. නිමා කරනවා කියන්නේ ඒක තමයි දුතාංගය. එක ආසනයක ඉඳලා වළඳන්නේ. දෙපාරක් නෑ. එක එක තැනක ඉඳගෙන වළඳන්නේ. එහෙමයි ස්වාමීනි. පැහැදිලිද? ඒකෙන් අදහස දැන් එළියට ගිහිල්ලා ඇවිල්ලා එතනම ඉඳ ගන්න ඒක නෙවෙයි. එක වරක් හිඳගෙන වළඳන්න. දානේ පිණිස හිඳගත්තා නම් මේ ඒ වෙලාවේ වළඳනවා එච්චරයි. එහෙමයි ස්වාමී. ආයෙ පස්සේ මොකුත් වළඳන්නේ නැහැ. මේක දුතාංගයක් කියන්නේ. ඒකද කියනවා ඒකාසනිකාංගය කියලා. තව තියෙනවා පත්ත පින්ඩිකාංගය කියලා. ඒ කියන්නේ පාත්‍රයේම විතරයි වළඳන්නේ වෙන දෙවෙනි භාජනයක් ගන්න. එහෙමයි ස්වාමීනි. එතකොට දානි වළඳන්නේ, පැන් වළඳන්නේ, කිරිපැන් ලැබුණොත් ඒව වළඳන්නේ ඔක්කොම ඒකේ තමයි. ඒ කියන්නේ ඒ ඒ ඒක උත්කෘෂ්ඨව මේ රැකලා කොච්චර රැකලා තියනවද කියනවා සාමාන්‍යයෙන් අපි කියමුක යම් දෙයක් අපි පිහියකින් කපලා කොටසක් අපි පාවිච්චි කරනවා කියලා. ඒකේ දානේ වළඳන්න ගිය භික්ෂුව ඒ දේ කපන්න වෙන වාදනයක්වත් ගන්න නැහැ කියනවා. පිහියක්වත් ගන්න නැහැ කියනවා. ඒ පාතරේද ලැබිච්ච දේ වෙන පාත්‍රයේම විතරයි. දෙවෙනි මට හිතෙන විදිහට ඒ ඒ ඒකේ තියෙන විස්තරات එක්ක පැනොත් වළඳන්නේ පාත්‍රයේම. ඒ උත්කෘෂ්ඨව රකින්න. ඊට පස්සේ ඒක මධ්‍යම රකින්නට ඔන්න තව චුට්ටක් මේවා වෙලා මේ සමහර ලාවට සමහරට හීන විදිහට ඒක රකින්නකොට තව පෑන් වළඳන් විතරක් කෝපයක්වත් තියාගන්නවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ ඉතින් ඔය පාත්‍රේ විතරක් වළඳනවා කියන එකක් ඇද්ද වෙන කිසිම දෙයක වෙන භාජනයක් ගන්නෙම නැහැ. ඒක එක දුතාංගයක්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තියෙනවා ඉතිරි වූ කිසිම ආහාරයක් නොගෙන තුඩින් එල්ලාගත් ඵලයේ වැටෙන කල්ලි නැවත අනෙකක් නොකනසෙයින් පක්ෂියා පක්ෂියා ආහාරයක් ගෙනියලා ඒක උඩින් වැටුණාට පස්සේ ආයෙ දෙයක් කන්නේ ඒ වගේ භික්ෂුව දාන වළඳලා පවාරණය කරනවා කියලා එකක් තියෙනවා. ඒකට කියනවා පවාරණ සිල්පදේ කියලා. ඒකට ඒ තමන් දාන වළඳලා තමන් ඒක පවාරණය කළා නම් ආයෙ වළඳන්නේ නැහැ කියලා අදිස්ථාන කළා නම් එතනින් පස්සේ ආයෙ වළඳන්නේම නැහැ. පවාරණය කළාට පස්සේ වළඳන්නේ. උපමාව තමයි පක්ෂියෙක් තුඩින් ගිනිච්ච මේ අඹ ගෙඩියක් හරි පළතුරක් හරි වැටුනොත් එහෙම ආයෙ වෙන දෙයක් ගන්නෑ. එහෙමයි ස්වාමීනි. ඕන්න එක දුතාංගයක්. ඊට පස්සේ තියෙනවා ගාමාන්ත සේනාසනවල වාසය කරන්නේ නැතුව ආරණ්‍යවල විතරක් වාසය කරනවා. ආරණ්‍යකාංගය කියලා කියන්නේ. ඒතොර කැලේ තමයි වාසය කරන්නේ. දැන් ඒකේ තියෙනවා දැන් ගමම් බිමන් යවෙනවා. හැම රාත්‍රියක්ම එලි වෙන්නේ කැලේ. මේ විශ්ව හැම රාත්‍රියක්ම එලි කරන්නේ කැලේ. පැහැදිලිද? ඉස්සර ලංකාවේ එහෙම සිද්ධියක් වෙලා තියෙනවා. ලංකාවේ නෙවෙයි ඒක බුද්ධ කාලෙ වෙච්ච එකක්. ඒ තමයි මාමයි බෑනයි මහන වෙලා. එහෙමයි ස්වාමී. මේ දුතාංග දැකලා. ඊට පස්සේ මාමා කියනවා ගමට යන් කියලා. ඉතින් ගමට ගිහිල්ලා ඉතින් රාත්‍රියේ ගමේ ඉඳ සිද්ධ වෙනවා. නමුත් අරුණ නැගෙන්න කලින් ඉක්මනට කැලේට යනවා. ඉතින් පොඩි නමත් ඉක්මනට කැලේට යනවා. ඉතින් පස්සේ දෙන්න කතා වෙලා ආපහු ගමට එන්න තියෙන මහවණේට යන සිද්ධියක් තියෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේ හැම රාත්‍රියක් මෙලි කරන්නේ මහවණේ. ගමට එනවා දහවල් කාලේ පින්න පාති කරගෙන යනවා. රාත්‍රියේ එළි වෙන්නේ වණි. එහෙමයි. ගෙදරක ඉන්නේ නැහැ. එහෙසන්. ඒකට කියනවා ආරණ්‍යකාංගය කියලා. ඊළඟට තියෙනවා අබ්බෝසිකාංගය කියලා. අබ්බෝසිකය කියලා කියන්නේ මේ වහලයක් තියෙන කුටියක නිදා ගන්න. සැය පහන් කරන්නේ. වහලයක් නැති තැනක තමයි ඉන්නේ. එහෙමයි සාන. රුක්ෂ ගහක් යටද සානේ? ඒ ගහක් යටත් නෙවෙයි. ඒක වෙනම දුතාංගය. එහෙයි. ඒකට එළි මහන් තැනකට ගිහිල්ලා ඒ භික්ෂුව වැඩිපුරම කරගත්තොත් හුලං කරදරේ වැඩි වුණොත් වටේ වට කරගන්න පුළුවන් වහලයක් නැහැ. එහෙයි සාන. වහලයක් නැති තැනක ඉන්නවා. ඒ රැය පහන් කරන්නේ වහලයක් නෙත් තැනක. හැමදාම දැන් මේ දුතාංගී සමාදන් වුණාට පස්සේ මුළු ජීවිත කාලෙම එහෙම කරනවා. ස්වාමීන් වහන්සේ වස් කාලෙට වස් කාලෙටත් කුටියක් නේ තියෙන්නේ. එහෙමයි. ඒතර වස් කාලෙටත් ඒ විදිහට තමයි. එතකොට දැන් සාමාන්‍ය මම දැක්කා ඒකත් මම බැලුවා මේ මේ එක එක මේ සංස්කරණවල ඒ විස්තර කරලා තියෙනවා. දැන් වහින වෙලාවට රැකිය යුතු සිවුරක් තියෙනවා නම් ඒක අරන් ගොඩ වෙනවා කියනවා වහින් මේ වැස්ස තෙමෙන්නේ නැති තැනකට. නමුත් රැය පහන් වෙන දෙන්නේ ඉතින් මහත්යා මේවා කොහොමද කියලා අපිට විස්තර කරගන්න බැරි අද කාලෙව නැති නිසානේ. ඊළඟට තමයි කෙලෙස් සහිත අපේ ලෝකෙට හිතා ගන්නවත් බෑ මේ උත්මයෝ මේ විදියට කරපු ජීවිතේ දෙවෙනි කරලා දැන් අපිට අද තෙමෙනවා, ලෙඩ වෙනවා, එම්බිරිසාව හැදෙනවා, නැරෙනවා. ඕවානේ අපිට තියෙන ප්‍රශ්න. උන්වහන්සේලා ඒවා සමාදම් වෙන්නේ ආරෝග්‍ය මදේ දුරු කරලා. ජීවිත මදේ, යෞවන මදේ දුරු කරලා තමයි ඒවට අත ගහන්නේ. ඒ දුතාංග සමාදන් වෙන්නේ නිකන් නෝන්ජල් අය. නිකන් බොළඳ තොත් අය මේ දුතාංග සමාදන් වෙන්නේ නැහැ. දුතාංග සමාදන් වෙන්න විශේෂ හැකියාව තියෙන්න ඕන. ඒක ගැන මේක විස්තර වෙනවා. ඊළඟට තියෙනවා රුක්ෂයන් යට පමණක් වාසය කරනවා. ඒ රු ඒකට කියනවා රුක්ක මූලිකාංගේ මුළු ජීවිත කාලයම ගහක් ඇදලා. එහෙමයි ස්වාමී. හැබැයි ඒ ගහත් බිනයක් වගේ එක නෙවෙයි. ගහේ සෙවණේ ඉන්නේ. එහෙයි. හැම රැයක්ම පහන් කරන්නේ, නිදාගන්නේ, බණ භාවනා කරන්නේ ගහක් ඇදලා. මේ බුද්ධ ශාසනයේ කොතේකුත් ඉඳලා තියෙන මහත්තයා මුළු ජීවිත කාලෙම මහාන වෙච්ච දවස් ඉඳලා ගහක් යටක් විතරක් ඉඳලා එහෙමයි ස්වාමීනි සංඝයා ඉඳලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ කොතේකුත් සංඝයා ඉඳලා තියෙනවා මුළු ජීවිත කාලෙම සෙවිල්ලක මේ රැය පහන් කරපු නැති එහෙමයි පුදුම සහගත නැද්ද බුදු සසුන දැන් මේවා දන්නවද මේ හාමුදුරන්ට පුනහරපෙන් බයිනේ උන් දන්නවද මේවා එහෙමයි ස්වාමී. මේ සංගරුවණක් මෙහෙම වැඩේ තියා කියලා. අද කාලේ චීවර ධාරී කියලා පටන් ගන්නකොට කසාවතත් එක්ක නෙන්නේ වචන. මේ එක වචනේ ඇති වෙන මොන පින් තිබ්බත් එක වචනේ ඇති මේ සංගරුවණට කියන සතර පායෙන් එහානම් ගැලවිලක් නැහැ. හරි භයානකයි මහත්තයා මේ තත්ත්වය. ඊළඟට තියෙනවා රාත්‍රී කාලේ අපි මේ විරාමයකට යන්න කලින් මේ කොටසත් ඉගෙනගෙන නෙමෙමු. රාත්‍රී කාලේ බණ භාවනා පිණිස අමුසෝනේ පමනක් වාසය කරනවා. සෝනේ විතරයි ඉන්නේ. හැම රාත්‍රියකම සෝනේ ගත කරන්නේ. මලමිනි තියෙන සෝනේ. ඉතින් ඒ සෝනේ ගත කරද්දී ඒකේ මම දැක්කා ඒ ඒ සෝහන ඒ සෝසානිකාංගේ සමාදන් වුණ භික්ෂූන්ට තියෙන වතක් තියෙනවා. ඒ තමයි යක්කු මනාප ආහාර ගන්න එපා කියන්නේ. තල පිටි වර්ග, මාංශ මාංශ වර්ග. ඒකට ඒවට ලොල් වෙලා අර යක්ෂයන්ගෙන් පීඩා එන නිසා ඒ භික්ෂුන් ඒව අරන්නේ නැහැ. යක්කු පෙරේතෝ කෑ ගහද්දි මිනි බදාගෙන කද්දි, සිවල්ලු කද්දි, මිනි නැගිටිද්දි, භූත බීතෙද්දි සෝහනෙම භාවනා කරනවා. ඒවා දැක දැක භාවනා කරනවා. ස්වාමිනේ තරම් තේජසක්. ඒක තමයි මේවා සොත්තායට කරන්න බෑ කියන මහත්තයා. මේ බුද්ධ ශාසනයේ සංගරුවන කෙලෙස් තවපු හැටි. ඊට පස්සේ තියෙනවා ලද සෙනසුන ඒ දුතාංගය සමාදන් කරන තමන්ට කොහෙට හරි ගියාට පස්සේ සැතපෙන්න දෙන්නේ යම් දැනකද එතන ඉන්නවා ಗುಣ දොස් කියන්නේ. ඔන්න අද කාලේ උනත් සමාදන් වෙන්න පුළුවන් එක. අගුපිලක් දුන්නත් AC කරපු කාමරයක් දුන්නත් දෙකේම එක විදිහටම ඉන්නවා. කිසිම තැනක මෙතන මට හොඳ නෑ වෙන තැනක් නැද්ද කියන වචනේ පිට කරන්නේ. කිව්වොත් දුතාංගේ කැඩෙනවා. ඊළඟට තියෙනවා නේසාජ්ජිකාංගේ කියලා. ඒ කියන්නේ මේ නිදාගෙන ඉරියව්ව නැතුව අනිත් ඉරියව් තුනේ විතරයි ඉන්නේ. මුළු ජීවිත කාලෙම කොන්ද කෙලින් තියලා පාත් කරන්න අපලුවට. ඒ කියන්නේ නින්දන ඉරියව්ව නැහැ. නින්දක් නැහැ ස්වාමිනේ. ඒ කියන්නේ නින්දා ගන්න පුළුවන් මේ ඒ ඉරියව්වෙන් ඒ ඉරියව්ව නැතුව. එහෙමයි ස්වාමී. කිසි ඊළඟ තමයි කිසි කෙනෙකුට ප්‍රකට කරන්නේ. එහෙමයි. දැන් එක ස්වාමී අයියයි මල්ලි දෙන මහනෙල හිටියා. ඉතින් එකපාරම කුටිය සැතපුණා. ඉතින් එකපාරම රැය විදිල්ලක් කරනකොට මල්ලි ස්වාමීන් වහන්සේ දැක්කා අයියා ස්වාමීන් වහන්සේ මේ ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඇහුවා ඔබ වහන්සේ නේසාජ්ජිකාංගේ සමාදන් වෙලා දින්නේ කියලා. හිතෙන් ඒ වෙලාවම දුතාංගයත් ඇරිය සැතපුණා. ඇයි දැනගන්න දුන්නේ අවුරුදු 55ක් සොහොනේම ඉඳලා සොහොනේ විතරක් හිටපු භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. පිරිණුවම් පානකල් කවුරුත් දන්නේ දෙවිවරු තමයි පස්සේ කියලා තියෙන්නේ. මේ හාමුදුරුවෝ අවුරුදු 55ක් සොහොනේ හිටිය කියලා. එක රැයක් එළියේ ඉඳලා නැහැ. අවුරුදු 55ම හැම රාත්‍රියක්ම සොහොනේ ගෙවලා තියෙනවා. කවුරුත් දන්නේ අල්පෙච්චයි. ඒ වනාහි ස්වාමීනි අවසරයි. ඔව් මහත් ඒ විදිහට තමයි අපි මේ කාලී තියෙන විදිහට දුතාංග ගැන අපි මම ওই යම් විස්තරයක් කිව්වේ. එහෙමයි. මේ දේශනාවේ තියෙන විදිහට දැන් රජතුමාට හිතෙන දැන් ඔය ඔය විදිහේ ප්‍රතිපත්තියක් දුතාංග කෙලස් දැවීමක් කරනකොට කොච්චර එකක්ද සාමාන්‍යයෙන් අපිට හිතා ගන්නවත් බෑනේ නේද? එහෙමයි ස්වාමීනි. අද කාලේ නම් හිතා ගන්නවත් බෑනේ මහත්තයා. කොහොමද එහෙම සිතක ධෛර්යය ඇති වෙන්නේ කියලා ස්වාමීනි? ඒ දුතාංග එහෙමයි. කෙලස් දැවීම එහෙමයි. දැන් ඉස්සර ඉඳලා තියෙනවා උපසේන මහරහතන් වහන්සේ වෙන්න ඕන වංගන්ත පුත් උපසේන මහරහතන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ඔබ වහන්සේලාට දුතාංග රකින්න පුළුවන් නම් විතරයි මම මහාන කරන්නේ උපසම්පදා කරන්නේ නිස දෙන්නේ ගුරුහරුකම් දෙන්නේ දුතාංග රකින්න බැරි නම් මංගාව ඉන්න එපා වෙන සන්නාසනමක් හොයාගෙන යන්න කියලා ඒ ස්වාමීන් වහන්සේ ළඟ මහාන කරගන්නේ උපසම්පදා කරගන්නේ ගුරු හරතන් දෙන්නේ ඔක්කොම මේ දුතාංග සමාදන් වෙච්ච අයට විතරයි. ඉතින් මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා ඒකට. එහෙමයි සර්. ඒකේ එක වචනයකින් ස්පිල්ලක පාපිල්ලක දෝෂයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙමයි. විචතර මේ දුතාංග වල තියෙන ශේෂ්ඨ බව. එහෙයි ස්වාමීන්. ඉතින් දැන් ඒ වුණාට දැන් මේ ඔක්කොම කරන්නේ මාර්ගඵල ලබන්නනේ. එහෙමයි. ඒක දැන් රාජ්‍යරෝ දැක්කනේ ගිහි මිනිස්සුත් මාර්ගඵල ලබලා ඉන්න මොකක්වත් කරන්නේ නැතුව. එතකොට මේ ස්වාමීන් වහන්සේලා දුතාංග රැක රැක 아무තු දුකක් විඳින්නේ ඇයි? වැඩක් නැහැනේ කියලා. එහෙමයි සාම. ඉතින් මේ රාජ්‍යරෝ නාගසේන මහරහතන් වහන්සේට වන්දනා කරලා ගිහිල්ලා අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ගිහි ගෙදර කම්සප අනුභව කරන අමුදරුවන්ගේ සම්බාධ සහිත සයනේ වසන කසීසලු අඳින සුවඳ වර්ග ගහන සැරසිලා ඉන්න රන් රිදී පිළිගන්න මුතුමැණික ආභරණ දරන ගිහි මිනිස්සු වෙනවා නම් ඉන්නවනේ. ඉතින් ওই ගිහි මිනිස්සු මාර්ගඵල ලබනවාද? දැන් ඉස්සෙල්ලා රජුරු දැකපු දේවල් හිතුවේ. <laughs> දැන් ස්වාමීන් වහන්සේගේම වචනේ ගන්නවා මේ මාර්ගඵල ලබනවාද? ඊට පස්සේ කව රජතුමනි 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් නෙවෙයි 4-500ක් නෙවෙයි දහසකුත් නෙවෙයි ලක්ෂයකුත් නෙවෙයි සියක් කෝටියකුත් නෙවෙයි දහස් කෝටියකුත් නෙවෙයි කෝටි ලක්ෂයකුත් නෙවෙයි මහරජාන්නේ දස දිනෙකගේ 20 දිනෙකගේ 100කගේ දහසකගේ ධර්මබෝධය තිබේවා කියන්නේ එක්කෙනෙක්ගේ දෙන්නගේ ධර්මාවබෝධය ගැන කවර කතාවද කෝටි ගණන් ගිහි අය මාර්ගඵල ලැබලා තියෙනවා ඉතින් කොහොමද ඇහුවා මේ විස්තර කියන්නේ? අනේ ඔබ වහන්සේම ඉතින් කියන්න කිව්වා. එහෙමයි සර්. එහෙනම් රජතුමනි මං කියන්නම් 100ක් වේවා දහසක් වේවා ලක්ෂයක් වේවා කෝටියක් වේවා කෝටි 100ක් වේවා කෝටි දහසක් වේවා කෝටි 10000ක් වේවා ඒ කිසිවෙක් නවාංග ශාස්ත්‍රීය ශාසනයේ බුද්ධ වචනය තුල කෙලස් ගෙවී යන ආකාරයෙන් ආචාර සමාචාර ඇතිව ප්‍රතිපත්ති ගරුකව උතුම් දුතාංගව සිටියේ ඇතිව සිටියාහුද ඒ සියල්ලෝම මේ සසුනට ඇතිව ඇතුළත් කියනවා මේ බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක් දුතාංග ධර්මයෙන් කෙලෙස් තවමින් යන්තාක් ඉන්නවද පිරි ඒ සියල්ල බුද්ධ ශාසනයට ඇතුළු. එහෙම. ඒවා ගණන් වලින් කියන්න බෑ. කියනවා උස්සම විසම වලගොඩ ප්‍රදේශයක් කරා වැස්සක් ආවට පස්සේ ඒ වැස්ස ගිහිල්ලා සාගරයටම එකතු වෙනවා. ඒ වගේ තමයි කියනවා නවාංග ශාස්ත්‍රූ ශාසනේ මේ බුද්ධ ශාසනේ කෙලෙස් ගෙවි යන විදිහට ප්‍රතිපත්ති යෙදෙන දුතාංග රකින්න සියලු දෙනාම බුද්ධ ශාසනයට අයිති. ඊට පස්සේ දැන් මට මේ ප්‍රශ්නේ දැන් රජු මේ කෙලින්ම නාගසේන මහරහතන් වහන්සේ දුතාංග කියන වචනේම ගන්නේ රජතුමාගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නේ උන්වහන්සේ දකින්නවා ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ ඕක කියලා දකින්නවා ඊට පස්සේ උන්වහන්සේ කියනවා මට ඕක කරුණු ගොනු කරන්න පුළුවන් මට මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබපු අය පිළිවෙලකට කියන්න ගොනු කරන්න මට පුළුවන් කියනවා. එහෙමයි ස්වාමී. කියනවා ඊළඟට ඒක විග්‍රහ කරලා විචිත්‍රව පිරිපුන්ව පිරිසුදුව ගෞරවයෙන් යුතුව විස්තර කියන්න පුළුවන් කියනවා. එහෙමයි කියනවා හොඳට අකුරු ශාස්ත්‍රය දන්න ලියන්න පුළුවන් ගුරුවරුන්ගෙන් පුහුණු වෙච්ච දක්ෂ ශිෂ්‍යෙක් ලිපියක් ලියනකොට අඩුපාඩු නැතුව වර්ණනා කරලා ලස්සනට කලුණු ගොනු කරලා හොඳ ලිපියක් හදනවා. පිළිවෙලට කරුණු තියෙන විදිහට අඩුපාඩු නැති විදිහට ඒ එක ලිපියකම ඔක්කොම අර්ථ එන විදිහට හොඳට ලිපියක් ලියනවා. ඊටත් වැඩිය හොඳට මට ওই මාර්ගඵලලාභින්ගේ විස්තර කියන්න පුළුවන් කියලා. ඒතර මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ හරි පුදුමයි නේ. එහෙමයි ස්වාමීනි. එක්කෝ මහා අසීමිත ඥාන ශක්තිය. එහෙයි. එක්කෝ අසීමිත ගුරු උපදේශයක්. අපිට ඒවා හිතා ගන්න බෑ. එහෙමයි. ඊට පස්සේ තියෙනවා ඔන්න දැන් මේක මේ කාරණාව තමයි විශේෂ කාරණාව. මේ අපි එක එක තැනක මෙච්චර විස්තර අහලා නැහැ. ගිහි මිනිස්සු මාර්ගපල්ලප් හැදි. මේ තියෙනවා. මහරජාණන් සැවැත් නුවර භාග්‍යතුන් වහන්සේගේ උපාසක උපාසිකාවෝ පංකෝටියක් පමණ ආර්ය ශ්‍රාවකයෝ කෝටි 5ක් සවැත් නුවරම මාර්ගඵල ලැබලා තියෙනවා. ඒ අය ගිහි මේ පැවිද්දෝ නෙවෙයි කී අය. ඒ කෝටි 5න් 357000ක් අනාගාමීයි. මේ නාගසේන මහරතනන්ත ගණන් හදලා කියනවා. නාගසේට අපූර්ව ඥානයක් එක්කෝ උන්වහන්සේගේ ගුරු පරම්පරාවෙන් අපූර්ව මේ ඉගැන්වීමක් ගණන් කළා කියනවා කියන්නේ මාර්ගඵල ලැබුවා අය. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මොකද දැන් මේව පොත්වල ලියලත් නෑනේ. මම දැන් මාර්ගඵල ලැබුවා, මං දැන් මාර්ගඵල ලැබුවා. දැන් උපාධි ගන්න අය නම් සටහන් වෙනවා. ඉපදෙන අයත් ස්පිරිතාලේ සටහන් වෙනවා. මැරෙන අයත් මරණ සාහිත්‍යයේ සටහන් වෙනවා. නේද? දැන් මාර්ගඵල ලැබුවා කියනකොට ඒව උන්වහන්සේලාගේ ඥාණයෙන් දකිනවනේ. එහෙමයි. ඊට පස්සේ කියනවා ඒ සියල්ලම ගිහිව පැවිද්ද නෙමෙයි. ගන්ධබ්බ වෘක්ෂ මූලේ යමක මහා ප්‍රාතිහාරී පවත්වපු වෙලාවේ 20 කෝටියක් ප්‍රාණි දෙවියන් මිනිසුන් 20 කෝටියක් මාර්ගඵල ලැබුවා. චූල රාහෝලෝවාද සූත්‍ර දේශනාව කරන වෙලාවේ මංගල සූත්‍ර දේශනාව කරන වෙලාවේ සමචිත්ත පරයය දේශනාව කරන වෙලාවේ පරාභව සූත්‍රය දේශනා කරන වෙලාවේ පුරාභේද සූත්‍රය දේශනා කරන වෙලාවේ කලහ විවාද සූත්‍රය දේශනා කරන වෙලාවේ චූලබිහුව දේශනාව කරන වෙලාවේ මාබිහුව දේශනාව කරන අවස්ථාවේ තුවටක සූත්‍රය දේශනා කරන අවස්ථාවේ සාරිපුත්‍ර දේශනාව. ඒක සුත්ත නිපාතේ තියෙන්නේ. සාරිපුත්‍ර සූත්‍ර දේශනාව කරන අවස්ථාවේ ගණනාතික්‍රාන්ත වූ දෙව් පිරිසට ධර්ම අවබෝධය වුණා. මංගල සූත්‍රයේදී ධර්මය අවබෝධ වෙච්ච ගාන කියන්න අමාරුයි. එහෙමයි. පරාභව සූත්‍රය දේශනා කරනකොට ගණන් වලින් හදන්න බැරි තරම් මාර්ගඵල අවබෝධ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර දැන් අද කාලේ මංගල සූත්‍රයේ පරාභව සූත්‍රයේ මිනිසු තකනවද? ගණනාති ක්‍රාන්ත දෙවිවරු මාර්ගඵල ලබලා තියෙනවා. ඒ ඔක්කොම ගිහියයි. පැවිදියයි නෙවෙන්නේ. එහෙමයි. මහරජාණෙනි රජගහනුවර භාග්‍යවතුන් වහන්සේගේ උපාසක උපාසිකාව ආර්ය ශ්‍රාවකයෝ 350000ක් රජගහනුවර 350000ක් හිටියා. දැන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ওই උඩ විස්තර ඔක්කොම කිව්වා නේද? ඒ ඔක්කොම සවැත් නුවර. එහෙමයි. සවැත් නුවර කෝටි 5යි මාර්ගඵලලාභී මිනිස්සු. එහෙමයි. අර අනිත් කෝටි ගණන් අය කවුද? දෙවිවරු. දෙවිවරු. එහෙමයි සාමි. ඒකට මේ බුද්ධ ශාසනේ වැඩිපුරම මාර්ගඵල ලැබලා තියෙන මිනිස්සුද දෙවියෝද? දෙවිවරුන්ට අවශ්‍ය. ඉතින් මේ මිනිස්සු හරි බයයිනේ දිව්‍ය ලෝක යන්න. එහෙමයි. දිව්‍ය ලෝක යනවට බයිනවනේ. එහෙයි. නේද? එහෙමයි. මේ මිනිස්සු මොනවද දැනගෙනද? මේ දෙව්ලෝ උපතට ගරහන ඒ වගේම සුගතියට ගරහන කුසලයට ගරහන පිනට ගරහන මේ සිවුරු දාගත්ත අයත් මොනවද දැනගෙනද මේ බලන්නකො මඟපල් ලැබලා තියෙන වැඩිපුරම දෙවියන් අතර ඉපදිච්ච අය එහෙමයි ස්වාමී දැන් බලමු රජගහනුවර කතාව රජගහනුවර භාග්‍යවතුන් වහන්සේගේ උපාසක උපාසිකාව ආර්ය ශ්‍රාවකයෝ 350000ක් ඉඳලා තියෙනවා දැන් මහත්මයා මේ රජගහනුවර දැන් මිනිස්සු නැහැ සුළු ප්‍රමාණයක් 350000ක් වෙන. එහෙමයි ස්වාමී. රජගහනුවර දැන් කැලෑ වැවිලා රාජගිර මඟදී රජගහනුවර ප්‍රදේශයේනේ දැන් අපි යන්නේ බලන්න. කඳු පන්ති පහකින් වටවිච්ච තැන. මඟ ඒ බිම්බිසාර රජුරන්ගේ රජගහනුවර රාජධානිය නෑ. එහෙමයි ස්වාමී. වල් බිහි වෙලා ගියා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලේ තමයි රජගහනුවර මිනිස් වාසය වෙන්නේ. දැන් මේ ලංකාව මිනිස් වාසය වෙන්නේ මේ බුදු කෙනෙක් පහළ වීමත් සමගනේ. එහෙමයි. ලංකාව මිනිස් වාසයක් වෙන්නේ. ඒ බුද්ධ ශාසනය නැති වුණොත් ඒ මේ මිනිස් සංගතිය නැති වෙලා යක්ෂයන්ගේ භවන වෙනවනේ. ඒ වගේම රජ ගහනවා. එහෙමයි. රජගහනුවර යක්ෂයන්ගේ වාසභූමිය අදටත් එහෙම. ඊට පස්සේ රජගහනුවර නැව ධනපාල ඇතා නාලාගිරි দমনය කළ අවස්ථාවේ 90 කෝටියක් ප්‍රාණින් ධර්මය අවබෝධ කළා. පාෂාණක චෛත්‍යයේ පරායන දේශනාව කරනකොට 14 කෝටියක් ධර්මය අවබෝධ කළා. ඉන්දසාල ගුහාවේ රජගහනුවර තියෙන්නේ. අපේ සද්දවිඳු සෝවාන් වුණේ මේ ඉන්දසාල ගුහාවේ සක්කපඤ්ඤ සූත්‍රයේ. ඉන්දසාල ගුහාවේදී 80 කෝටියක් දෙවියෝද නැවත බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව කරන අවස්ථාවේ 18 කෝටියක් බ්‍රහ්මයෝද පමන කළ නොහැකි දෙවියෝද නැවත තවතිසා භවනේ පඳුපුල් අස්නේ වැඩහිඳ දෙවියන් අට අභිධර්මයේ දේශනා කරන අවස්ථාවේ 80 කෝටියක් දෙවියෝද සංකස්ස නගර ద్వාරයේ දෙව්ලොවින් වැඩමකොට ලෝක විවරණ ප්‍රාතිහාර්ය පවත්වන අවස්ථාවේ දෙව් මිනිස් 30 කෝටියක්ට ධර්ම අවබෝධි වුණා කියනවා. මහත්ය මේව හිතා ගන්න අමාරු ගණන් කර කර කියන හැටි. මේ රහතන් වහන්සේ නම. මහරජාණෙනි කපිලවස්තු නිග්‍රෝධාරාමේ බුදුරජාණන් වහන්සේගේ પરම්පරාව විස්තර කියන්නේ වෙස්සන්තර ජාතකයේ. දේශනා කරනකොට මහා සමය දේශනා කරනකොට ගණන් කළ නොහැකි තරම් දෙවියන්ට ධර්මය අවබෝධ වුණා. යලි සුමන මාලාකාරයාගේ සමාගමේ ගරහදින්න කතාවේ ආනන්ද සිටුවරයාගේ කතාවේ ජම්බුකාජීවකේ කතාවේ මාණ්ඩුක දේවපුත්ත කතාවේ මට්ට කුණ්ඩලී දේවපුත්ත කතාවේ සුලසා නගරසෝබිනී කතාවේ සිරිමා නගරසෝබිනී කතාවේ පේසකාර දිනියගේ කතාවේ චූල සුබද්‍රාවගේ කතාවේ සාකේත බ්‍රාහ්මණයාගේ ආදාහණය සිද්ධ වෙච්ච අවස්ථාවේ සුණාපරත් ගමට ගිය අවස්ථාවේ ශබ්දවිඳු ප්‍රශ්න ඇසූ අවස්ථාවේ තිරෝ කුඩ දේශනාව කරපු අවස්ථාවේ රතන සූත්‍රය දේශනා කරපු අවස්ථාවේ වෙන්ගෙන් වශයෙන් 84000 බැගින් ප්‍රාණීන්ට ධර්ම අවබෝධ වුණා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ කතා කියන්න වෙලාව මන්ද? එහෙයි. එකකට 84000 ගානේ. එහෙමයි. දැන් අපේ ගත්තොත් එහෙම රතන සූත්‍රය ගත්තොත් හත් වතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එක වතාවට 84000 වතාවක් 84000ක් මඟපල් ලැබලා තියෙනවා. හත් වතා හත් වතාවට 5 ලක්ෂ 5 ලක්ෂ 80000. එහෙමයි ස්වාමීනි. ගණන් හදලා බලන්න මට මතකෙට ඔය කිවි 84000 ඒවා හතක් හතක් එහෙමයි. ඉතින් මේ විදිහට මාර්ගඵල ලැබලා තියෙනවා. ඉතින් මහරජාණන් යම්සේ දෙවරු සිටිද්ද ඔහු ඒ ගිහියෝය පැවිද්ද නොවේති. මහරජාණනි අන්‍ය වූ නොයේ කෝටි ලක්ෂ ගණන් දෙවරු කාමභෝගී ගිහි ගෙදර වසන ගිහියෝ සාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සාක්ෂාත් කළා. උච්චර ගිහි මිනිස්සු නිවන සාක්ෂාත් කළා. එහෙමයි. ඕන දැන් ඔය උත්තරේ තමයි ඕන උනේ රයතුමාට. එහෙයි. රයතු මහනවා ස්වාමීනි ගිහි ගෙදර කාමභෝගීන්ව ඉඳලා අඹදරුවෝ තියාගෙන ඉඳලා ඔහොම නිවන් දකිනවා නම් මොකටනම් දුතාංග රකින්නවත් එහෙමයි සාරා. ඉතින් දුතාංග ඒ කාරණාවෙන් තේරෙනවනේ මේ දුතාංග රකින්නවා කියන්නේ ඔබ වහන්සේලා මේ අමතර ඕනාට වැඩි වැඩක් කරන්න යනවා කියන එක. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මන්ත්‍ර ඖෂධයක් නැතුවම ලෙඩේ සනීප වෙනවා නම් මොකටද මේ වමනය කළා විරේක කළා ශාරීරිය දුර්වල කරන්නේ? ඒ වගේ වැඩන්නේ ඕක. අතමිට මොනවලා එකක් දුන්න ගමන්ම සතුරා බිමට වැටෙනවා නම් අවියායුධ දුනු කිනිසි යමෝරාගෙන මොකටද යන්නේ? ඊට පස්සේ කියනවා අතුවල ඉල්ලලා ගහකට නගින්න පුළුවන් නම් මොකටද ඉනිවන් හදන්නේ ඊට පස්සේ කියනවා පොළොවේ සැතපුණු පමණින් ශරීරයේ ධාතු සම වෙනවා මොකටද මේ ඇඳවල් හොයන්නේ සිරියහන් හොයන්නේ ඉතින් තනි කෙනෙකුට බිය සහිත සැක සහිත කාන්තාරේ තනියෙන් යන්න පුළුවන් නම් මොකටද මිනිස්සු හොයන්නේ? ඊට පස්සේ කියනවා ගඟෙන් එහා පැත්තට පීනලා යන්න පුළුවන් නම් නැව් ඔරු බෝට්ටු හොයන්නේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ තමන්ට පාඩුවේ කාලා බීලා ඉන්න පුළුවන් නම් වෙන මිනිස්සු පිටිපස්සේ ගිහිල්ලා hina වෙලා කතා කරලා රස්සාවල් කරලා හොයන්නේ ඇයි තමන්ට පාඩුවෙන් කන්න බොන්න තියනවනම් ඊට පස්සේ ඉදින් නොසෑරු විලේ මිහිරි පැන් ලැබේ නම් වැව් පොකුණු මොකටද හරන්නේ? ස්වාමීන් වහන්සේනන් වහන්සේ ගිහි ගෙදරත් ඉඳලා නිවන් දකින්න පුළුවන් නම් මොකටද ඔබ වහන්සේලා දුක් විඳින්නේ? දුතාංග අර ඉස්සලා කිව්ව දුතාංග දුතාංග රැක රැක මොකටද මේ කරන්නේ? දැන් අද කාලේ මිනිස්සු නම් වත් දන්නේවත් නැහැ නේ මේ රජවරු හිතන විදිය මේ රජ මේ රජා මේකටම පහල වෙලා තියෙන්නේ මේ සිද්ධියත් ගැන එහෙමයි ස්වාමී ඊට පස්සේ තියෙනවා අපේ නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාලා මහරජාණෙනි දුතාංග ගුණයන්හි පැහැදිලිව දකින්ට ඇති මේ විශේෂ ගුණ 28ක් තියෙනවා. ඒ ගුණයන් නිසාවෙන් සියලු බුදුවරයන් වහන්සේලා විසින් දුතාංගයෝ කැමති වූවාහුය පතන ලද්දාහුය ඒ ඒ කියන්නේ පදන ලද්දාව කියන්නේ ශ්‍රාවකයෝ මේ දුතාංග සමාදන් වෙනවා නම් කොච්චර හොඳද කියන අදහස බුදුරජාණන් වහන්සේට තිබුණා. එහෙමයි ස්වාමී. ඒ කවර ಗುಣ 28ක්ද? මොනවද මේ දුතාංග වල තියෙන ಗುಣ 28? මහරජාණනි මේ සසුනේහි දුතාංගයෙන් ආජීවයේ පිරිසිදු කරනවා. මේ ආජීව පරිශුද්ධිය කියන්නේ ජීවත් වෙන ක්‍රමයේ පිරිසිදු වෙන එක උතුම් විදිහට නිවනට උපකාරයි. ඉතින් ඒකනේ සම්මා ආජීව කියලා වෙනව මාර්ගාංග අංගිකුත් වෙනවා. ඒක පිරිසුදු වෙනවා කියනවා දුතාංග රකින්නවා. ඇයි දැන් අර අර දුතාංග 13 අපි ඉස්සලා කිව්වේ? ඒව සීකලා බලන්නකො ජී කොච්චර පිරිසුදු වෙනවද කියලා. ඊට පස්සේ සැප ලබා දෙනවා. නිවැරදි බව ලබා දෙනවා. අන්‍යයන්ට දුක් දෙන්නේ නිර්භය වෙනවා. අනුන් නොපෙළනවා. ඒකාන්තයෙන් ශ්‍රමණ ගුණ වඩනවා. පිරිහීම ඇති කරන්නේ නැහැ. අමෘතය ලබා දෙනවා, රැකවරණය ලබා දෙනවා, පතන දේ ලබා දෙනවා, සෑම සතුන්ම দমনය කරනවා, සංවරය ඇති කරනවා, ශ්‍රමණ ගුණයට ගලපනවා, කෙලෙස් හා ශ්‍රමණ ගුණයට ගලපනවා. කෙලෙස් හා මිශ්‍ර වෙන්නේ නැහැ. දුකින් මුදවනවා, රාගය ෂය කරනවා, ද්වේෂය ෂය කරනවා, මෝහය ෂය කරනවා, මාන්නය ප්‍රහාණය කරනවා, ලාමක විතරක සිඳිනවා, සැක සිඳිනවා, කුසීත බව අනසනවා, අරතිය ප්‍රහාණය කරනවා, ඉවසීම ඇති කරනවා, අසමාන ගුණ ලබා දෙනවා අපමණ ගුණ ලබා දෙනවා හැම දුක් කරලා කරන මඟ මඟට ගෙනියනවා මහරජාන්නේ මේ තමයි දූතාංග වලින් කරන දේවල් කියනවා දූතාංග වලින් මේ වගේ දේවල් ටික කරනවා කියනවා එහෙමයි ස්වාමී ඉතින් ඒ නිසා මේ බලන්නකො දූතාංග වලින් ඇත්තටම දැන් අද කාලයේ දූතාංග මේ විදිහට සමාදන් වෙලා දකින්න නෑ කියන්නේ මේ මේ ප්‍රතිලාභ ගන්න අය ලෝකේ නෑ එහෙමයි ස්වාමීනි ඒකයි. ඉතින් ඒ නිසා දුතාංගවල තියෙන තවත් ಗುಣ දුතාංග සමාදන් වුණොත් ඒ භික්ෂුවට ලැබෙන ඒවා ඊළඟට බොළඳ තොත්ත කෙනෙක් දුතාංග සමාදන් වුණොත් මොකද්ද වෙන්නේ? ඒතර ගිහි මිනිස්සු කිසිම දුතාංගය සමාදන් නොවි කොහොමද මේ මගපල් ලබන්නේ කියන විස්තර නාගසේන මහරහතන් වහන්සේ ඊළඟට විස්තර කරනවා. අපිට ඒ ටික නම් ඊළඟ දවසේ තමයි හම්බ වෙන්නේ. ස්වාමීන් වහන්සේට පින් දීලා ඒ දහම් කාරණා අපි දැනගන්න සතුට ඊළඟ අවස්ථාවේ අපට අවසර ලැබේවා